දිහා බලනකොට ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝණ තරම් මේ ලෝක ධාතුවේ පහළ වෙලා ඇති පහළ වෙලා තියෙයි ඒ කාලවල අපුත් ඕන තරම් මනුස්සාත්ම භාවයන් ලබා ගන්නත් ඇති. ඒත් එකම ශාසනයක්වත් ආදරෙන් ඇසුරු නොකළ නිසා ඔබත් මමත් තාම ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් යන මේ දුක්සහගත සසර ඒ මේ යත දුවන සැරිසරණ ඇත් වෙලා අපිට පුළුවන් වුණොත් මේ ජීවිතේදී සක්සා බුදුබණ අහලා ඒ අහගත් ධර්මයට අනුව ජීවිතේ හැසිරෙන්නට ඒකාන්තයෙන්ම මේ බුද්ධ උත්පාද කාලය තුලම මේ ජීවිතය තුලම අපේ නිවීම අපේ මිදීම අපිට හදාගන්න පුළුවන් ගත වෙන ජීවිතයක් තුළ නිවි සැනසෙන ආත්ම භාවයක් හදාගන්ටයි පින්වතුනි ලෝතර බුදුරජාණන් වහන්සේලා මඟ පෙන්වුවේ මොහොතක් අතීතයේ සිහිපත් කළොත් මේ වගේ සද්ධර්ම දේශනාවන් අහලා ඒ දේශනාවන් ජීවිතයට එකතු කරගත්ත නිසායි පටාචාරා වගේ තමන්ගේ සියලුම නෑදෑ පිරිස අහිමි වෙලා මහා දුක් ගොඩක් වින්ද ඒ මාතාව සුවපත්ුනේ ඒ වගේම තමන්ගේ එකම දරුවා මල සොවින් අඬා ගලපුණු කිසා ගෞතමිය සුවපත්ුනේ මෙබඳු ධර්මයක් ශ්‍රවණය කරලයි ඒ වගේම රජ්ජුමාලා වගේ දාසියන් ඒ දාසි භාවයෙන් මිදලා නිවි සැනසුනේ මෙබඳු සද්ධර්ම දේශනාවන් ශ්‍රවණය කළයි ඒ වගේම අඟුලිමාල ආදී මහ ඡන්ද පරුස ගති ඇති ඇත්තෝ අහිංසක යන නම සැබෑවටම අර්ථවත් වෙන අහිංසක ජීවිතයක් හදාගෙන නිවි සැනසෙන බවටපත් උනේ නිබඳු ධමයක් තුළින් එදා ඒ ජීවිත මේ ධර්මයේ තුලින් නිවා සනසවා ගන්නට පුළුවන් වුණා නම් අද දවසේ මේ ජීවිතවල තියෙන දුක අයින් කරගන්නට අයින් කරන්ට බැරි වෙන්නේ නැහැ. මොකද ධර්මය කියලා කියන්නේ එක කාලයකට විතරක් ප්‍රතිඵල තියෙන ධර්මයක් නෙමෙයි සතාගතයන් වහන්සේ දේශනා කළේ ඉමේජ සුබද්ද සම්මා විහෙරියුම් අසඤ්ඤෝ ලෝකේ අරහති යස සුබද්ද මනාකොට පිළියෙත් පුරනවා නම් යම් කිසි කෙනෙක් මේ ලෝකේ කවදාවත් රහතුන්ගෙන් හිස් වෙන්නේ යම් කාලයක මේ සනසන ජීවිතවල අඩුපාඩුවක් වෙනවා නම් ඒ ධර්මයේ තියෙන අඩුපාඩුවක් හින්දා නෙමෙයි ඒ ධර්මයේ ජීවිතයට ලං කරගෙන හැතිරෙන ප්‍රතිපදාවල තියෙන අඩුව නිසායි ඉතින් අතීතයේදී මෙබඳු ධර්මයන් තුලින් ජීවිතවල දුක නිවාගත්තා නම් නිවුණනම් අද දවසේ අපේ ජීවිතවල දුක නිවා ගන්නට පුළුවනි. හැබැයි අපි මතක් කරන්න ඕනේ තවත් කාරණාවක්. එදා ඒ දුක්ඛහගත ජීවිත දුකෙන් නිතර වෙලා සුවපත් භාවයට පත්ුනේ නිකම්ම නම් නෙමෙයි. ඒ අහගත් ධර්මයේ තුල ජීවත් වෙන්න ඒ ඒ අහගත් ධර්මයේ ජීවිතය කරගන්න ඒ ඇත්ත අප්‍රමාණ විදිහට වෙර වීර්ය කළා තියෙයි. එයින් නිදසුන් කතා වශයෙන් කීපයක් අපිට මතක් කරන්න පුළුවන් වුණොත් අපි අහලා තියෙන සවැත් මෝර වාසී තිස්ස තෙරුන් වහන්සේ ගැන උන්වහන්සේ තමන්ව මරන්ට ඉදිරිපත් වෙච්ච සොරුන්ගෙන් එක දවසකට ජීවිතය ඉල්ලගෙන ඊට ඇප පිණිස මහා කළු ගලකින් කකුලට ගහලා කකුලේ ඇට බිඳගෙන එක දවසක් ජීවිතේ ඉල්ලගෙන ගිර වීර්ය කළ සසරෙන් එතර වෙච්ච බව. ඒ වගේම පීතමල්ල තෙරුන් වහන්සේ කියන්නේ දවස පුරාම ඉඳගනිමින් සක්මනමින් ඉඳගනිමින් සක්මනමින් භාවනා කරලා රාත්‍රියේ කාලෙදී සක්මන් භාවනා කළ ගෙහෙස නිසා කකුල් අමාරු නිසා සක්මනේ ධන ගගා සක්මන් කරනකොට දඩේමේ යන කෙනෙක් මුයෙද්දෝ යන සංඥාවෙන් විද්ධාම ඒ විදකු ඊතලයේ ගලවල කණුකුල ටිකක් ඒ ඊය ලැබුණු සිදුරට උබාගෙන ඒ වේදනාව මෙනෙහි කළා සසර දුක් අවසන් කරගත් උත්මේ. ඒ වගේම චක්කුපාල තෙරුන් වහන්සේ කියලා කියන්නේ ඒ වගේමයි කාය ජීවිත අපේක්ෂාවෙන් තොරව කය ගැන බලන්නේ නැතුව ජීවිතය ගැන බලන්නේ නැතුව විමුක්තියම අරමුණු කරගෙන කටයුතු කළ මහෝත්තමයන් වහන්සේ නමක් උන්වහන්සේ අවවාද කරගන්නවා චක්කෝනි හායන්ති මමායිතානි පාලිත මමායනය කරන මේ ඇහැ නැසෙනවා සෝතානි හායන්ති මමායිතානි සබ්බම් පිදං හායති දේහනිසිතං කිං කාරණවතං පාලිත පමජ්ජසි පාලිත මමායනය කරන ඇහැ වගේම කනත් නැසෙනවා මම කියලා අල්ලගෙන තියෙන මේ ශරීරය සියලු දේම නැසෙනවා කිං කාරණාත්වං පාලිත පමජ්ජසි පාලිත ප්‍රමාද වෙන්න තියෙන කාරණාව මොකක්ද නුඹගේ ඇහැගෙන බලන්නේ නැතුව අප්‍රමාදීව ධර්මයේ හැතරෙන්න කියලා තමන්ටම අවවාද කරගෙන වීර්ය කළා ඒ වගේම මිලක්ක තිස්ස තෙරුන් වහන්සේ කියලා කියන්නේ නිදිමත හැදුණු වෙලාවේදී කිදුරු වලින් දරණුවක් හදලා ඒක තෙමාගෙන හිතට තබාගෙන නිින්ද යන නිසා නිදිමත එන නිසා සම්බේසමක් අරගෙන කකුල් දෙක ඒකට දාලා තුන් යම රාත්‍රියේ පුරාවටම අප්‍රමාදීව භවනා කළ කෙනෙක් සද්ධර්මය අහනෝ වගේම අතීත උත්තුමිය දුකින් මිදුනේ නිකන් නෙමෙයි මෙන්න මේ වගේ වෙර වීර්ය වඩලා ඒ චරිත වලින් පස්චිම ජනතාව අපිට හොඳ ආදර්ශයක් වෙනවා ඒ වගේම හොඳ කතාවක් දේශනා කරනවා ඉමක් කුණක් පරක් පෙරක් නැති මේ දුක් සහගත සසරෙන් එතර වෙන්න නම් සද්ධර්මය අහන්න ඒ වගේ මේ අහගත් ධර්මයේ ජීවිතය කරගන්නට අප්‍රමාදීව වෙරවීරිය වඩන්ට කියන කාරණාව ඒ චරිත තුලින් අපිට පැහැදිලි කළා වෙන්නනවා. ඉතින් පින්වත්නි අපිට පුළුවන් නම් තථාගතයන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සසර දුක්ගිනි නිවන සත්‍යධර්මයේ දේශනා කරනකොට එක සක්සා ශ්‍රවණය කරන්ටත් ඊට පස්සේ ඒක ශ්‍රවණය කළාට පස්සේ මිලක්ක තිස්ස තෙරුන් වහන්සේ වගේ තිස්ස තෙරුන් වහන්සේ වගේ චක්කුපාල තෙරුන් වහන්සේ වගේ කාය ජීවිත දෙකේ අපේක්ෂාවක් නැතුව අර ධර්මයේ ජීවිතය කරගෙන වීර්ය කරන්ට පුළුවන් නම් ඒකාන්තයෙන් මේ දුක්සහගත සසර ගමන මේ ජීවිතයේදීම අපිට නිවා කර ගන්නට පුළුවනි. ඉතින් ඒ සඳහා ඕගොල්ලන්ට මේ දේශනාව ශ්‍රවණය කරන හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන සත්‍යාර්ථනාවත් එක්ක මම බොහොම වටිනා දහම් කරුණු ටිකක් කියලා දෙනවා. මෙන්න මේ ටික හොඳට අහගන්න මේ ටික අහගත්තාම ඒ අහගත් ආකාරයට ඔගලන්ට පුළුවන් වීර්ය කරගන්නට ඒ වීර්ය කරන ආකාරය මත ප්‍රමාණය මත තරම මත තමන්ගේ ජීවිතයෙන් තමන්ට දුක අයින් කරගන්නට පුළුවන්කම ලැබේවි. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උපාදායමං උපජ්ජති මෙය ඇති කල්හි මෙය වෙයි මේ ධර්මයන්ගේ ඉපදීමෙන් මේ ධර්මය උපදිති ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධායමං නිර්ජති මේ ධර්මයේ නැති කල්ලි මේ ධර්මයේ නොයි මේ ධර්මයන්ගේ නිරුද්ධ වීම මේ ධර්මය නිරුද්ධ වෙයි. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කළේ මොකක්ද? කුමන ධර්මයක් ඇති කල්හි කුමන ධර්මයක් හට ගන්නවා කියලාද? කුමන ධර්මයක් නැති කල්හි කුමන ධර්මයක් නැති වෙනවා කියලාද? තථාගතයන් වහන්සේ පෙන්වා වදාළේ මේ පටිච්ච සමුප්පාද ධර්මතාවය. අවිද්‍යාව නැමැති ධර්මතාවය ඇති කල්හි සංඛාර නැමැති ධර්මතාවය වේ. අවිද්‍යාව නැමැති ධර්මතාවයේ ඉපදීමෙන් සංඛාරය නැමැති ධර්මතාවය උපදිනවා. සංඛාරය නැමැති ධර්මතාවයේ ඇතිතන විඥානය නැමැති ධර්මතාවය ඇති වෙනවා. සංකාරය නැති ධර්මතා නැමැති ධර්මතාවයේ ඉපදීමෙන් විඥානය නැමැති ධර්මතාවයේ උපදිනවා. විඥානය නැමැති ධර්මතාවයේ ඇතිතන නාම රූප කියන ධර්මතාවය ඇති වෙනවා. නාම රූප කියන ධර්මතාවය ඇතිවීමෙන් විඥානය කියන ධර්මතාවය ඇතිවීමෙන් නාම රූප කියන ධර්මතාවය ඇති වෙනවා. මේ විදිහට තථාගතයන් වහන්සේ පටිච්ච සමුප්පාද අංග එකින් එකට ගෙනල්ලා භවය කියන ධර්මතාවයේ යම් තැනක තියෙනවා නම් ජාතිය කියන ධර්මතාවය තියෙනවා ජාතිය කියන ධර්මතාවයේ යම් තැනක තියෙනම් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දුම්නස් කියන මේ සියලු දුක් ඇතිවීම වෙනවා ඇතිවීම තියෙනවා දුක පවතිනවා කියලා පෙන්වනවා. පෙන්වලා තථාගතයන් වහන්සේ පෙන්නනවා යම් තැනක අවිද්‍යාව නිරුද්ධ වුණොත් ඉමස්ස නිරෝධයිම නිරුජ්ජති. ඒ අවිද්‍යාව නැමැති ධර්මතාවය නිරුද්ධ වීමෙන් සංඛාරය නැමැති ධර්මතාවය නිරුද්ධ වෙනවා. සංඛාරය නැමැති ධර්මතාවය නිරුද්ධ වීමෙන් විඥානය නැමැති ධර්මතාවය නිරුද්ධ වෙනවා. මේ විදිහට පටිච්ච සමුප්පාද ධර්මයන් එකින් එක එකින් එක පෙන්නලා යම් තැනක භවය නැත්තම් ජාතිය නැහැ ජාතිය නැත්තම් ජරා මරණ ශෝක පරිදෙ දුක් දුම්නස් නිරුද්ධන්ති සියලු දුක් දුම්නස් නිරුද්ධ වෙනවා කියලා පෙන්වනවා එතකොට මෙන්න මේ ධර්මතා ටිකෙන් බොහෝම වටිනා ධර්මතාවයක් වෙන්නනවා. ඒකට පින්වත්නි බුදුරජාණන් වහන්සේ තව උපායකුත් පෙන්නනවා. උපමාවකුත් පෙන්නනවා. යම්සේ උස් හඳු මුදුනකට වර්ෂාවක් පතනය වුණොත් වැස්සක් වැස්සොත් ඒ තුලින් ඇතිවෙන ජලකඳ පහළට ගලාගෙන ඇවිල්ලා කුඩා වලවල් පුරවනවා කුඩා වලවල් පිරීලා මහ වලවල් පුරවනවා මහ වලවල් පුරවලා කුඩා පොකුණු පුරවනවා කුඩා පොකුණු පුරවලා මහ පොකුණු පුරවනවා මහ පොකුණු පුරවලා කුඩා ගංගාවන් පිරෙනවා. කුඩා ගංගාවන් පිරিলা මහා ගංගාවන් පිරෙනවා. මහා ගංගාවන් පිරিলা මහා සමුද්‍රය පුරවනවා. මේ කාරණාවෙන් පෙන්වන එක දෙයක් ඒ උස් කඳු මුදුනක හටගත් ජල කඳ අනුක්‍රමයෙන් ඒ ඒ වලවල් පොකුණු වැව් පුරවමින් ගංගාවන් පුරවමින් ඇවිල්ලා නතර වෙන්නේ මහා සාගරයේ මිසක ඒක මෙහා අතරමැදක නතර වෙන්නේ නැහැ කියලා. ඒ වගේ තථාගතයන් වහන්සේ පෙන්නනවා ඒ උපමාවෙන් යම් වෙලාවක අවිද්‍යාව නැමැති ධර්මතාවය ඇති වෙලා සංඛාර කියන ධර්මතාවය ඇති වෙනවා සංඛාර කියන ධර්මතාවය ඇති වෙලා විඥානය කියන ධර්මතාවය විඥානය කියන ධර්මතාවය නිසා නාම රූප කියන ධර්මතාවය නාම රූප කියන ධර්මතාවය නිසා සලආයතන කියන ධර්මතාවය සලආයතන කියන ධර්මතාවය නිසා පස්සේ කියන ධර්මතාවය පස්සේ කියන ධර්මතාවය නිසා වේදනාව යන ධර්මතාවය වේදනාව නිසා තණ්හාවක් තණ්හාව නිසා උපාදානයක් උපාදානය නිසා භවයක් භවය නිසා ජාතිය ජාති නිසා ජරා මරණ කියන ධර්මතාවය ඇති වෙනවා උස් කඳු මුදුනක හටගත් ජලය අතරමඟ නොනවති යම්සේ මහා සමුද්‍රයෙන් මහා සාගරයෙන් අවසන් වෙයිද එවගේ යම් දවසක අවිද්‍යාව නැමැති ප්‍රභවයෙන් යම් අරමුණක් පැවැත්මක් පටන් ගත්තොත් ඒක අවසන් වෙන්නේ ජීවිතයකට දුක කියන ධර්මතාවය උරුම කළා දුක කියන ධර්මතාවය හදලා කියන කාරණාව කියනවා. ඒිට මෙහා කොතනකවත් නතර වෙන්නේ නැතුව දුක කියන ධර්මතාවය හදලම තමයි මේ අවිද්‍යාව නමුති ප්‍රභේයෙන් පටන්ගත් ධර්මතාවය නතර වෙන්නේ. ඒකෙන් මම මතක් කළේ බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය ගැන පෙන්නනවා ඇස් ඉදිරි පිටට හම්බ වෙන එක අරමුණක ඇත්ත ඇති හැටි නොදන්නා අවිද්‍යාවෙන් ඒ අනුව කර්ම රැස් කරගෙන ඒ ඇස් ඉදිරිපිටට එන ආරම්මණය අනුව මෙනෙහි කළා ඊට අනුරූප වූ චක්කු විඥානයත් කන ඉස්සරහට එන ශබ්දයේ ඇත්ත නොදන්නා අවිද්‍යාවෙන් ඊට අනුරූපව මෙනෙහි කළා සෝත විඥානය ආදී විඥාණයෙන් හදාගත්තොත් රූප ශබ්ද ආදී අරමුණු මෙනෙහි කළා හිත කයට නැඹුරු වෙන හැටි ඒ හිත කයට දැස ගන්න නිසා නැවත ඇහැ කන දිවනාසි ශරීරය කියන ආයතන හැදෙන හැටි ඒ ආයතන ටිකට නැවත රූප ශබ්ද ආදී අරමුණු ස්පර්ශ වීම නිසා වේදනාවක් ඇති වෙන හැටි වේදනාව නිසා සංහා උපාදාන කියන ධර්මතාවය ඇති වෙන හැටි උපාදාන නිසා භවය භවය කියලා කියන්නේ දැක්කපු අහපු මේ විදිහට අවිද්‍යාවෙන් පටන් අරගත්තාම දැක්කපු අහපු හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියලා භවය නැත්තම් ලෝකය හැදෙන හැටි ඊට පස්සේ ඒ ලෝකය නිසා ජරා මරණ දුක එන හැටි කියලා අපේ මේ ජීවිතය තුලින්ම පටිච්ච සමුප්පාද දර්ශනයක් වෙන්නවා. එහි යමක් දැක්කට පස්සේ ඒ දැකපු දේ මුලා වෙලා ඊට ඇති කරගන්න කර්ම නිමිති මුල් කරගෙන චක්කසෝත ගාන ආදී පංච විඥානයන් උපද්දලා නැවත මේ ස්පර්ශ ආයතන 6 ඇති කරගෙන ස්පර්ශ ආයතන හය උපද්දලා එකට තණ්හාව ඇති කරගෙන මේ ලෝකය ඇති බවට හදාගන්න සිද්ධියක්. දැන් ඔය ටික අපිට පේන්නේ, තේරෙන්නේ. ආයතනයක් ආයතනයක් ගන්න පවතින මේ ප්‍රගත්ම ඊටමත් වේගවත් ඒ වගේම ඊටමත් සිව්. හැබැයි අපේ සිහිය නුවණ ගොඩාක් දුබලයි. අපේ සිහිය නුවණ ගොඩාක් දුබලයි. නමුත් මේ ඇහැ කන දිවනාසය ශරීරය කියන ආයතන හය ආරම්භය අරමුණක් රැවටිලා නැවතේ රූප ශබ්ද අරමුණ හොයන් හොයාගෙන ගිහිල්ලා ඒකට තණ්හාව ඇති කරගෙන එහෙම දේවල් තියනවා කියලා මතකයක් තියාගෙන මතකය සිහි කර කර දුක් විඳිනවා කියන පැවැත්මක් වෙනවා ඒ පැවැත්ම ගෝචර නැහැ එතකොට බුදුරජාණන් වහන්සේ කදිම උපායක් වෙන්නනවා අපිට. අපි උපමාවක් කළොත් ඉන්දිකටුවකට අපි නූලක් දාන්නට රෙදි කැල්ලක් මහ ගන්නට ඉන්දිකටුවකට අපි නූලක් දාන්නට හදනවා. නූල දාන ඉන්දිකටු සිදුර ඉතාම කුඩයි සිවුම්. ඒ වගේමයි අපේ ඇහැ දුබලයි. ඒ හින්දා අපිට පේන්නේ ඒ වෙලාවේදී අපි උපායක් කරගන්නවා පුඩාවට තියෙන වස්තුවක් ටිකක් ලොකු කරලා පෙන්වන කාචයක් උදව් කරගන්නවා. කාචයේ උදව් කරගෙන කාචයේ උපකාරයෙන් අර ඉදිකටු සිදුරට අපි නූල ප්‍රවේශණය කරගන්නවා දාගන්නවා. බලන්න අපි කරගත්ත උපාය නමුත් අර කුඩාවට තිබුණු සිදුර එහෙමමයි. ඒක චුට්ටක්වත් වෙනස් වුණේ නෑ. අපි බැලුවා කියලා ඒක ලොකු නේද? නෑ. හැබැයි අපි අපේ පහසුව සඳහා අපි යම් උපායක් කරගත්තා. ඒ වගේ අපේ ජීවිතේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතනයක් ආයතනයක් ගානේ පෙනෙන ඇහෙන දෙයට රැවටිලා ඒ ගැන මතකයක් ඇති කරගෙන ඊට අනුව පෙනෙන ඇහෙන අරමුණු හොයන්න ගිහිල්ලා ඒක තණ්හාව ඇති කරලා ඒ ගැන මතකයක් හදාගෙන ඇති බව හදාගෙන ඇති බවට තියෙන දේවල් සිහි කර කර දුක් විඳිනවා කියන පැවැත්මක් තී ඒක සියුම් වැඩි. අපේ මනස දුබලයි. දැන් අපිට පේන්නේ අපි උපායක් කරගන්නවා මොකටද? මේක ටික ලොකු කළා දික් කළා බලනවා. මේ චක්‍රේ මේ පැවැත්ම ටිකක් ලොකු කළා දික් කළා බලනවා කොහොමද? අපි කාල තුරකට තියලා බලනවා. අපේ ජීවිතේ පේන්නේ නැති හින්දා අපි භව වශයෙන්ම තියලා බලනවා ටිකක් ලොකු කරලා. එතකොට අපිට මේක පේනෙනවා. ඒ කියන්නේ පෙර අවිද්‍යා කර්මයට දැන් මේ සිද්ධිය අරමුණ කරමුණ ගන්න වෙන සිද්ධිය නමුත් තේන්නේ අපි උපායක් කරගන්නවා ඒක භව වශයෙන් ටිකක් දීර්ඝ කරලා බලා ගන්නවා හැබැයි හොඳට මතක තබා ගන්න ඕනේ අපි උපාය සීලීව අර කාශ්‍යයෙන් ලොකු කරගත්තට අර තිබුණ සිදුරෝමයි මේ පේන්නේ උපාය නිසා ඒ වගේ ආයතනයක් ආයතනයක් ගානේ තියෙන පටිච්ච සමුප්පාද සිද්ධාන්තය බලාගන්න දැනගන්න අවබෝධ කරගන්න පහසු පිණිස අපි උපහාය කරගන්නවා මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ධර්මතාවය භව වශයෙන් බෙදලා බලාගන්න. ඒ කියන්නේ අපි බලනවා පෙර භවයේ අවිද්‍යා සංඛාර අවිද්‍යාවෙන් කර්ම රැස් කරපු නිසා මේ ජීවිතයේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා මේ විපාක ස්කන්ධ ටිකක් හැදෙනවා ඒ විපාක ස්කන්ධ ටිකට සංහා උපාදාන කියන කෙලෙස් ටිකක් එකතු වුණාම භවය හැදෙනවා භවය කියලා කියන්නේ දැක්කපු අහපු හැම දෙයක්ම ඇති බවට අපි තුල ගොඩ නැගෙන ගතිය. තාපකයෙන් ගත්තොත් ඕකට තමයි කාම භවය, රූප භවය, අරූප භවය කියලා තුන් භවය කියලා කියන්නේ. මේක තමයි ලෝකී කියලා කියන්නේ. මම තව උපමාවලින් පැහැදිලි කරලා දෙන්නම්. මෙන්න මේ භවය හැදුනහම අවිද්‍යාවෙන් පටන් ගත්ත ක්‍රියාවලිය අවසන් වෙන්නේ භවය හදන තැන දක්වා විතරයි. ඊට පස්සේ භවය නිසා ජාති ජරා මරණ ඇති වෙනවා. ඒ කියන්නේ පෙර අවිද්‍යා කර්මය අවිද්‍යාව කර්මය සකස් කළා කර්ම ප්‍රතිසන්දි විඥානේ නාම රූප ආයතන ටික හදලා ස්පර්ශ වේදනා කියන විපාක ටික හැදුවා ඒ විපාක ටිකට සංහා උපාදාන කියන කෙලෙස් ටික යෙදුනට පස්සේ ඒ කෙලෙස් ඇති කරගත්ත ඇහැ නිරුද්ධ වෙනවා රූපය නිරුද්ධ වෙනවා චක්කු විඤ්ඤාණ නිරුද්ධ වෙනවා දකිනහන දේවල් නිරුද්ධ වුණාට දැකපු අහපු දේවල් ඇති බවට අපේ මනස තුල භවයේ සකස් වෙනවා. ඔකට කියනවා කර්ම භවය කියලා. අපි උපමාවක් කළොත් කවදාවත් අපි දැක්කේ නැති දන්නේ නැති දැක්කේ නැති දෙයක් අපිට සිහි කරන්න බෑ. සිහි කළා ඒ පිළිබඳව සැප දුක් විඳින්නත් බෑ. ඒ අරබය කුසල කුසල කර්ම රස කරගන්නත් බෑ. එහෙම දෙයක් අපි ගාව නැහැ. නමුත් කවදාවත් දැක්කේ නැති තැනකට ගිහිල්ලා අපි ඒ වටපිටාව බලනවා. වටපිටාව කියන શબ્දයක් අහනවා. වටපිටාව බැලුවා තියෙන શબ્දයක් අහපු එක විතරයි කරන්නේ. අපි ආපහු ආවට පස්සේ මෙන්න මේ වගේ ලස්සන බලන්න තැනකුත් තියෙනවා එතෙන්ට ගියොත් මේ වගේ සද්ධාහන්න පුළුවන් තැනකුත් තියෙනවා කියලා දැනුමක් අපි ගාව ගොඩ නැගිලා තියෙන්නේ බලන්න කැහෙන් බලපු එක එකතු වෙලා තියෙන හැටි ඇහුණු දේ එකතු වෙලා තියෙන හැටි ආන් ඒ වගේ කුඩා කාලේ ඉඳන් ඉස්කෝලේ ගිය හැටි ඉස්කෝලේ තිබුණ හැටි ඒ කාලේ හිටපු යාළුවෝ මිත්‍රයෝ රැකරක්ෂා කළ හැටි බලන්න ඕගලන්ට කොහොම මතක් කරගන්න පුළුවන්කම සමහර විටක අපි වර්තමානයේ ගිහිල්ලා බලනකොට ඒ තිබුණු තැන්වල තියෙන පොළවේ පිහිටීම පවා නැහැ. නමුත් මෙහෙම මෙහෙම දේවල් තිබුණා කියන කම හැදිලා තියෙන්නේ අපිට. අන්න ඒක තමයි භවය කියලා කියන්නේ. ඔකට තමයි ලෝකෙ කියලා කියන්නේ. ඔකට කියන තව පැත්තකින් මොකද්ද? පංච උපාදාන ස්කන්ධ ලෝකෙ කියලා. ඔන්න ඔය භවපච්චය ජාති කියන්නේ මනස තුල අන්න ඒ විදිහට තියෙනවා තියෙනවා කියලා ගොඩ නැගිච්ච දේවල් තියෙනවා. ආන් මේ දේවල් හැම වෙලාවෙම සිහි වෙනවා අපිට. සිහි කර කර අපි ඒව තුල සැප දුක් සහගත විදිහට හිත හසුරවනවා. ලෝභ දේශ මෝහ විදිහට කෙලස් පවත්නවා. ඒ කුඩා කාලේ යාළුවෝ සිහි කරගන්න පුළුවන්. සිහි කරගෙන එදා කියපු දේවල් අද සිහි කර කර සතුට වෙන්න පුළුවන් දුක් වෙන්න පුළුවන් ඒවට තරහ ගන්න පුළුවන් කැමති වෙන්න පුළුවන් බලන්නකො එතකොට ඒ අයත්ින් දැන් වර්තමානයේ ඒ සැපහා දුක නැත්තම් ලෝභ දේශ මොහ කියන ගති ඇති උනේ දැන් මේ පුද්ගලයේ අවදි වීම නිසායි. ඒ පුද්ගල භාවයේ ජාති පුද්ගල භාවයේ අවදි ඇති උනේ මොකක් නිසාද? භවයේ නිසා. මෙහෙම අය මෙහෙම දේවල් තිබුණා කියන ගතිය නිසායි. එතකොට මෙන්න මේ පටිච්ච සමුප්පාද සිද්ධියෙන් කියන්නේම අද ඕගොල්ලෝ දැනට ගෙදර ගිහිල්ලා මෙහෙම ඉන්නකොටත් බලන්න දරුවා ගැන ඥාතීන් ගැන අම්මා ගැන සහෝදරයෝ ගැන ගෙවල් දොරවල් ගැන සිහි කර කර දුක් වෙනවා සතුට වෙනවා සිහි කර කර දුක් වෙනවා සතුට වෙනවා ඒ වගේම සිහි කර ගන්න ආරමුණු සැපදායක වුණාම ලෝකය මේ ලෝභය ඇති වෙනවා සිහි කරගන්න අරමුණ දුක්දායක වුණාම ද්වේෂය ඇති වෙනවා. නැත්තම් සිහි කරගත් අරමුණ උපේක්ෂා සහගත වුණ පුද්ගල භාවයේ මෝහයේදී අන්තිමට මේ සිහි කරගෙන කටයුතු කරන. ඒ කියන්නේ අම්මා තාත්තා දුව පුතා කළ කී දේවල් අපි කෙටියෙන් ගත උදේ ගත්ත ආහාර ටික සිහි කළ හැකි. නේද? එතකොට මේ විදිහට අරමුණු සිහි කරගෙන සිහි කරගන්න පැවැත්මට කියනවා පංච උපාදානස්කන්ධ ලෝකේ කියලා. මේ සිහි වෙන්නේ ඕගොල්ලන්ට අපි දැකපු පැත්තේ එහෙම අය ඉන්න දැනුත් ඉන්න නිසා නෙමෙයි. පෙනී නැහෙන දෙයට කෙලස් ටිකක් එකතු වෙලා ඒ දේවල් තියෙනවා ඒ දේවල් ඒ අය ඉන්නවා කියන හැඟීමක් අපි තුල ඇති වෙච්ච නිසා ඒ තියෙනවා ඉන්නවා කියලා දැනෙන හැඟෙන කමයි අපි මේ සිහි කරන්නේ. ඉතින් මම මතක් කරන්ද මට යෙදුනේ ඕනේ උනේ අපි කෙටියෙන් ගත්තොත් ඒ ටිකක් තේරෙන්නේ නැත්නම් මේ කතා කරන එක දෙයක්වත් ඕගොල්ලෝ මතක තියාගන්න උත්සාහවත් වෙන්න එපා. මේ ටිකේදී දැන් හොඳට අහුම්කම් දෙන්න. ඒකම නීවරණ ධර්ම දුරු වෙනවා. හැබැයි මම අන්තිමට ඕගලන්ට කියලා දෙනවා ජීවිතයෙන් කරන්න යමක්. ආ මේ ටික හොඳට මතක තියාගන්න මේ ඔක්කොම මතක තියාගන්න කියලා කිව්ව මම පැයකමාර දෙකක් කරන ධර්ම දේශනාව ඔක්කොම මතක තියාගන්න කිව්වොත් ඒක ඔයගලන්ට කරන්න පුළුවන් කමකුත් නැහැ විශේෂයටපත් වෙනවා විතරයි. නමුත් මම එහෙම කියන්නේ. මේ ටික හොඳට අහක් ගන්න. මම මේ පවතින අපේ ජීවිතයකට දුක එන හැටි බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මතාවයේ පිටතල මම මේ විස්තර කරලා දෙනවා පෙන්නවා. නමුත් ඒ දුක ආපු හැටි වගේම ඒ දුක ජීවිතයෙන් අයින් වෙන අයින් කරගන්න ආකාරය බුදුරජාන් වහන්සේ පෙන්වලා දෙනවා. ඒකත් මම ඔයගලන්ට පැහැදිලි කරලා දෙනවා. ඒ සඳහා කටයුතු වැඩපිළිවෙලක් ඊට පස්සේ තියෙනවා. අන්න ඒ ටික කියලා දෙනකොට හොඳට මතක තියාගන්න ඕනේ. හරි. එතකොට අපි කෙටියෙන් ගත්තොත් දැන් ඔය කතා කරපු සිද්ධාන්තයන් ඔක්කොම අයින් කරලා කෙටියෙන් කතා කළොත් උස් කඳු මුදුනක පටන් ගත්ත ජලය නොනැමති මහා සමුද්‍රය කරා ගහගෙනව ඒ ජලයේ නවාතන උනේ මහා සාගරය වගේ අතරමඟ මුකුත් නතරුනේ නෑ වගේ පෙර අවිද්‍යාව නැමැති ධර්මතාවයෙන් හට හටගත්ත මේ ප්‍රභවය දැන් නතර වෙලා tie කොතනින්ද අපේ ජීවිත දුකයි කියන තැන හදලා අද අපි ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්න සුපායාස කියන සියලු දුකෙන් යුක්ත සියලු දුක් විඳ නැත්ත වෙලානේ හරි දැන් අද අපේ ජීවිතය දුක්සහගත පැවැත්ම නැමැති ධර්මතාවයකින් නතර වෙලා තියෙන්නේ. මේ නතර වීම කොතනකින්ද? පෙර අපි මේ චක්‍රය හැටියට ගත්තාම පෙර අවිද්‍යා කර්ම කියලා අපි ගන්නකොට ඒ පෙර අවිද්‍යාව නැමැති ධර්මතාවයෙන් පටන්ගත් ප්‍රගත්ම නතර වුණේ කොතනින්ද? මේ ජීවිතේ දුක හදනවා කියන තැනකින් දැන් අපේ ජීවිතේ දුක් සහිතයි. හරි. දැන් අද විද්‍යාව තිබුණොත් මොකක් වෙයිද? නැවතත් මේ වගේම දුක්දායක ජීවිතයක් භවයක් හදලා මිසක නතර වෙන්නේ නැහැ කියන උත්තරයක් එනවා එතකොට නේද? පෙර අවිද්‍යාව තිබුණු නිසා කිසි තැනක නතර නොවි අද ජරා මරණ ශෝක පරිද දුක් දුම්නස කියන්නේ ගිය දරුවෝ සිහි කර කර දෙමව්පියෝ සිහි කර කර ඥාති හිතේ සිහි කර කර නිന്ദා පහස සිහි කර කර කායික මානසික වේදනාවන් සිහි කර කර විඳ විඳ දුක් විඳිනවා කියන ප්‍රවත්මක් අද නිර්මාණය වෙලා නම් මේකේ ප්‍රභවය අපි ගත්තේ කොතනින්ද පෙර අවිද්‍යාව කියන තැන. හරි. පෙර අවිද්‍යාවෙන් පටන් ගත්ත ධර්මතාවය මේ ජීවිතයේ දුක හදලා නැතර වුණා නම් අද අවිද්‍යාව තිබුණොත් අද අවිද්‍යාව ඇති වුණොත් අද කර්ම රැස් වෙනවා අද අවිද්‍යාවෙන් කර්ම රැස් කරගන්න බව තිබුණොත් මොකක් වෙයිද අනාගතේට මේ වගේ විපාක ස්කන්ධ ටිකක් හදලා විපාක ස්කන්ධ ටිකට එදාටත් කෙලෙස් ඉදිලා එදාටත් මේ වගේම භවය හැදිලා මේ වගේම ජරා මරණ දුක හැදෙනවා කියනක නවත්තන්න පුළුවන් කමක් නැහැ එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඉමස්මින් අසතේ ඉදන්නොත් ඉමස්ස නිරුද්ධාය මන්නිට ජති. මේ නැති කල්ලි මේ නොවේ මේ ධර්මයන්ගේ නැතිවීම මේ ධර්මයේ නොවේ. පෙර අවිද්‍යා කර්මයේ නොඋනේ නම් අද මෙබඳු දුකක් පවතීද? නැහැ. පෙර අවිද්‍යාව නැත්තම් සංකාරය නැහැ අවිද්‍යාව නිරුද්ධ වෙනකොට සංකාරය නිරුද්ධ වෙනවා. එහෙනම් පෙර අවිද්‍යා කර්ම නොඋනේ නම් අද මේ වගේ මේ ආයතන ටික ඇති වෙලා මේ වගේ ශෝක පරිදේ දුක් දුම්නස් කියන දුකේ පැවැත්මක් विद्यमान වෙන්නේ නැහැ. හරි. එහෙනම් අපි අද අවිද්‍යාවෙන් කර්ම රැස් කරගන්න කමන අද අවිද්‍යාව නැති වුණොත් නැති වෙනව මොකද්ද? කර්ම සංකාර. අද අවිද්‍යා කර්ම නොවුනොත් මතු මේ වගේ ජරා මරණ ශෝක පරිදු දුක් දුම්නස් කියන ධර්මතාවයක්. එතනදී හොඳට මතක තබා ගන්න ඕනේ කුඩා ඉන්දිකටු සිදුර බලාගන්න උපායක් වෙන උපායක් මිසක මේ කාචයෙන් පෙන්වන්නේ කාචයෙන් පෙන්වන සිද්ධිය නෙමෙයි සදාවටම විද්‍යමාන සිද්ධිය. ඒක මම පෙන්නේ මේ භව වශයෙන් මම පෙන්වන සිද්ධිය ජීවිතයේ සැබෑම සිද්ධිය බලාගන්න උපායක් මිසක ඒක මේ භව වශයෙන් පෙන්වන සිද්ධිය නෙමෙයි සැබෑම සිද්ධිය. ඒකෙන් මතක් කළේ අද අවිද්‍යා කර්ම නැත්තම් නැති වුණොත් මතු ජරා මරණ නැහැ කියලා කියනකොට අපේ අවබෝධයේ පහසුවටයි මතු කියන කැලල මරණයෙන් පස්සට දැන්නේ නමුත් ඊගාව අරමුණේ ඉඳලා වෙන්න පුළුවන් මේ මතුයි කියන සිද්ධිය ඊගාව අරමුණේ ඉඳලා අනාගතයට කමක් නැහැ අපි උත්තරයක් අපිට ආවා මේ ටික ගවේෂණය කරනකොට අතීතයේදී අවිද්‍යා කර්ම තිබුණු නිසායි අද අපේ ජීවිතයේ දුක්සහගත බවක පවතින්නේ අද අවිද්‍යාව නැමැති ධර්මතාවයේ දුරු නොකොළොත් මතුවටත් අපේ ජීවිතවල දුක්සහගත ස්වභාවය නැති වෙන්නේ නැහැ කියන උත්තරයක් ආවා. ඊට පස්සේ උත්තරේ තාවා පිට පෙර අවිද්‍යා කර්ම නොවුනනම් අද දුක පවතින්නේ නැහැ. එහෙනම් අද අවිද්‍යා කර්ම නොවුනොත් මතුවට දුක පවතින්නේ නැහැ කියලා උත්තරයක් ආවා. මේකෙදී අපිට ලැබුණේ එක උත්තරයයි මොකද්ද? අවිද්‍යාව නැමැති ධර්මතාවයේ තිබුණොත් දුක කරා යනවාම යතරමඟක නතර නොවේ. දුක අවසන් කරන්න නම් අවිද්‍යාව නැමැති ප්‍රබලයම අපි අයින් කට යුතුයි කියන උත්තරයක් අපිට ලැබුණා. දැන් අපි බලන්න ඕනේ ඒ අවිද්‍යාව දුරු කළා විද්‍යාව ඇති කරගන්නේ කොහොමද විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. අවිද්‍යාව කියන එක මම ඉස්සල කෙටියෙන් විස්තර කළා. ඇස් ඉදිරි පිටට රූපයක් හම්බ වෙනකොට ඒකේ ඇත්ත නොදන්නා කම නිසා ලෝභය ද්වේෂ, මෝහ කියන කුසල අකුසල කුසල අකුසල කර්ම ඇති වෙන විදිහට පෙනෙන දේ අතරදී අපි හිතන කම නිසා කන ඉදිරිපිට ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දයේ ඇත්ත නොදන්නා කම නිසා කුසල සහගත අකුසල සහගත කර්ම රැස් කරගන්න කම තමයි මේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා කියන්නේ කියන කාරණාව. දැන් අපි බලන්න ඕනේ එහෙනම් විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. අවිද්‍යාව කියන ධර්මතාවය අමුතෙන් අර්ථ දක්වන්න ඕනේ නෑ අපේ ජීවිතේ තව පැත්තෙන් ගත්තොත් අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා මේ අපේ ජීවිතය කියලා පෙන්වන්න විතරයි තියෙන්නේ තව පැත්තක. මොකද ඒකට සාක්ෂියක් තියෙයි ඇයි ඒ? අපේ ජීවිත දුක්ඛහගත නම් දුක්ඛහගත පැවැත්ම තියෙන්නේ අවිද්‍යාව නැමැති ධර්මතාවයේ තියෙන නිසාමයි නං. අවිද්‍යාව කොතනක හරි තියෙනවා නම් අවසන් වෙලා තියෙන දුක හදලා දුක පවත්වලා නම් අපේ ජීවිතත් අද දුක්ඛාගත පැවැත්ම තුල නම් තියෙන්නේ අපේ පැවැත්ම ජීවිතේ පැවැත්ම වෙන්නේ අවිද්‍යාව මතයි අවිද්‍යාව තුලයි කියන එක එකට නිදර්ශනක් ධර්මතාවය. දැන් අපිට අමුතියම හොයාගන්න නම් හොයාගන්න තියෙන එක දෙයයි. මොකද්ද? විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. විද්‍යාව හොයාගන්නකොටම අවිද්‍යාව දුරු වෙනවා. විද්‍යාව උපාදෝ අවිද්‍යා නිරෝධා. හරි අපි දැන් බලමු විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. මොන දර්ශනයක් මොන විදිහේ විද්‍යාවක් පෙර නැතිකමෙන්ද අද මේ වගේ දුක ඇති උනේ මොන විදිහේ විද්‍යාවක් අපේ ජීවිතය තුළ හදාගත්තොත්ද අනාගතයට නිබඳු දුක නොවෙන්නේ කියන tikai දැන් අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රතිපලයේ දුක ඇති වෙන අවිද්‍යාව දුක ඇති වෙන සිද්ධියක් 아무තු විස්තර කරන්න දෙයක් නැහැ අවිද්‍යාව තියනවා ජී තියෙන තැනක ජීවිතය දුක්සහගතයි කියන එකට අපි මේ ඉන්නව සාක්ෂියට දැන් අපිට ඕනේ ඒකට ප්‍රතිපක්ෂ ටික හොයාගන්න. මෙන්න මේ ටික හොඳට මතක තියාගන්න. මෙතන මෙතන ඉඳලා පෙන්වන ටික අපිට මාර්ගදර්ශනය සඳහා නිවන් ප්‍රතිපදාව සඳහා අතිශයම වැදගත් වෙනවා. අවිද්‍යාව කියන එක දුරු වෙලා විද්‍යාව උපදවා ගන්නවා කියන ධර්මතාවයේ තියෙන්නේ පොඩි කාරණාවක් මත. මහා විශාල ගොඩාක් දේවල් නෙමෙයි චූටිම චූටි දෙයක් තියෙන්නේ මේ පොඩි දේ තේරුනොත් ඒ ටික බලාගෙන තමයි භ්‍රමචර්යාව තියෙන්නේ. මොකක්ද විද්‍යාව කියලා අපි බලමු. අපිට ඇස් ඉදිරි ඇස් ඉදිරියේ රූපයක් එනවා. ඒ කියන්නේ රූපයක් පේනවා. අපිට මේ රූපයක් පෙනෙනවා කියන තැන හොඳට සිහිය තබා ගන්න හොඳට සිහිවත් කරගන්න යම් වස්තුවක් පෙනෙනවා කියන තැන ගත්තාම පෙනෙනවා කියන සිද්ධිය විපාක ධර්මතාවය. මේ පෙනෙනවා කියන සිද්ධිය තුල එතකොටත් හුත්තට ඕගොල්ලෝ දක්ෂ වෙන්න ඕනේ පෙනෙනවා කියන සිද්ධියේදී අපි කියමු මාස 5 6ක පුංචි දරුවෙක් අඬන එක නතර කරන්න දෙමව්පියෝ සද්දයක් එක්ක අර ටිලින් ටිලින් ගාලා සද්ද ඇහෙන ලස්සන පාට පාට දේවල් උඩින් එල්ලනවනේ. නමුත් සද්ද ඇහෙනවා වර්ණ ස්වභාවයන් පෙනෙනවා. නමුත් ඒ වර්ණයන් නම් කරනකොට ඒ දරුවෝ දන්නේ මේ නිල් කහ රතු කොළ කියලා ප්‍රඥාප්ති මුකුත් නැහැ. නමුත් පෙනෙනවනේ. මේ අහවල් සද්දේ කියලා සද්දේ නම් කරන්නේ දන්නේ නැහැ නමුත් ඇහෙනවා. අන්න ඒ වගේ මට්ටම ඒ පෙනෙන මට්ටම ඒ ඇහෙන මට්ටමයි මම මේ කියන්නේ පෙනෙනවා විපාකයි කියලා. පෙනෙන දේ. මේ පෙනෙන දේ තුල පෙනෙන පැත්තේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල ධර්ම කිසිවක් නැහැ. අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල ධර්ම කිසිවක් නැහැ. ඒ වගේම ක්ලේශ අනුසයක්වත් නැහැ. විපාක මාත්‍රයක් විතරයි. ඒක එක අන්තයක්, එක පැත්තක්. ඒ පෙනෙන දේ ආරම්භය අපිට කිසිවක් කළ හැකි බවක් නැහැ. යථාර්ථය දිත්තේ දිත්ත නැත්තම් දැකීම දැකීම මාත්‍රයක්ම පමණයි. ඒ එබඳු රූපයක් ඇස් ඉදිරි පිටට ආවහම යම් වෙලාවක අපි දන්නවා නම් පෙනෙන දේ පෙනී මාත්‍රයක් විතරයි පෙනෙන දේ ආරම්භය මොනවා හරි දෙයක් අපි හිතුවොත් හෝ ඒකට කිව්වොත් හෝ කළොත් හෝ ඒ හිතන කියන කරන දේ හිත පිළිබඳ වූවක්ම මිසක් ඒක පෙනෙන පැත්තට අයිති නෑ කියලා අපිට දකින්න පුළුවන් නම් ඒකම විද්‍යාව. හොඳට මතක තියාගන්න. දැන් මේ ඉදිරියෙන් මට වස්තුවක් කෙනෙක් පෙනෙන දේ පෙනීම මාත්‍රයක් කියන්නේ මම මෙහෙම මේක බුලත් වට්ටියක් මේකේ පුවක් තියෙනවා හුණුත් තියෙනවා නේද කියලා හිතුවත් මම හිතන හිතන විදිහට දැනගන්නවා මම හිතන දේ දැඳිලා තියෙන්නේ දැනගන්න පැත්තට හිත පැත්තට මිසක මම හිතන දේ පෙනෙන සිද්ධියට අයිති නෑ නේද කියන නුවණක් මට තියෙනවා එහෙම තිබුණොත් මේ පෙනෙන සිද්ධිය පෙනෙන පැත්තට හිතන දේ බැඳුනේ නැත්තම් වෙන වාසියක් tie මොකද්ද? ඊට අනුරූප විඥානේ චක්කු විඥානේ සෝත විඥානේ පිහිටන්නේ නැහැ. පෙනෙන දේ පුරාණ කර්මෙන් හටගත්ත දෙයක් දැන් මොනවා හරි දෙයක් හිතනවා නම් කියනවා නම් කරනවා නම් ඒක නව කර්ම මේ දෙකක් අපි මේ පෙනෙන දේ සිද්ධිය දිහා ගත්තාම අරගෙන පෙනෙනවා පෙනෙන දෙයට බුලක් කියලා හිතනවා අපි පරණ දේ අලුත් දේ දෙකම එකට කරගෙනයි කර්ම සකස් කරගන්නේ භවය හදාගන්නේ මේ එකම අරමුණේ අන්ත දෙකක් තියෙනවා අන්ත දෙකක් කිව්වේ පෙනෙන දේ දිත්තේ දිත්ත මත්තම් පෙනීම පෙනීම මාත්‍රයක් විතරයි මේක බුලත් පුවක් හුණු තියනවා පිත්තල හෙප්පුවකයි දාලා තියෙන කියලා මං හිතුවා ඒ වගේම මං කටිනුත් කිව්වා මේක ගන්න ඕනේ කියලා හිතනවා ඕනනම් අතක් දික් කරනවා කියන්නේ මේ හිතන කියන කරන දේවල් මොනවද නව කර්ම මේ හිතන කියන කරන දේවල් බලාගෙන තමයි විඥානය නැතන් හිත ඇති වෙන්නේ අපිට අවිද්‍යාව ප්‍රත්‍ය වුණු තියෙන දෝෂේ පෙනෙන දේ පෙනීමක් විතරයි මම හිතන කියන කරන දේවල් හිතන විදිහට දැනගන්නවා කියන විදිහට දැනගන්නවා කරන විදිහට දැනගන්නවා හිතන කියන කරන දේවල් දැනගන්නවා කියන හිත පැත්තට හා බැඳිලා සම්බන්ධ වෙලා තියෙනවා මිසක පෙනෙන පැත්තට අයිති නෑ නේද කියලා දන්නේ නැත්තම් අපි මොකද කරන්නේ පෙනෙන පුරාණ කර්මයට පෙනෙන දේ වර්තමානයේ බුලත් පුවක් හෙප්පුව කියලා හිතුවාම විඥාණයෙන් දැනගන්නවා දෙපැත්තකට නැති එකක් මේ පෙනෙන දේ බුලත්ය පෙනෙන දේ පුවක්ය පෙනෙන දේ කුමිය කියලායි දැනගන්න. පෙනෙන දේ ගොඩක් සිවුම් Continue listening by clicking next track number